මධෝ පිණ්ඩික සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සක්කේසු විහෙරති කපිලවත්තුස්මින් නිග්‍රෝධාරාමේ අතකෝ භගවා පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය කපිලවත්තුං පිණ්ඩාය පාවිසේ කපිලවත්තුස්මින් පින්ඩාය චරිත්වා පච්චාබත්තම් පින්ඩපාත පටික්ඛන්තෝ යේන මහාවනං තේනුපසංකමි දිවා විහාරාය මහාවනං අජ්ජෝ ගහෙත්වා බේලු වට්ටිකාය මූලේ දිවා විහාරන් නිසේදේ දණ්ඩපානිපි කොහොසක්කෝ ජංඝා විහාරං අනුචංකම මානෝ අනුවිචර මානෝ යේන මහාවනන්තේ නුපසංකමි මහාවනං අජ්ජෝ ගහෙත්වා යේන බේලු වට්ඨිකා යේන භගවාතේ නුපසංකමි උපසංකමෙන් ත්වා භගවතා සම්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා දණ්ඩමෝලොම්භ ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තං තිතෝ කෝ දණ්ඩපානී සක්කෝ භගවන්තං ඒ තදවෝච කිං වාදී සමනෝ කිමක්ඛායේති යතාවාදී කෝ ආවුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රක්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය නකේනචි ලෝකේ විග්ගය්‍ය තිට්ඨති යතාච පන කාමේහි විසංයුත්තං විහරන්තං තං බ්‍රාහ්මණං අකතං කතින් චින්න කොක්කොච්ඡං භවා භවේ වේත තණ්හං සංඥානානුසෙන්ති එවං වාදේ කෝ අහං ආවුසෝ ඒව මක්ඛායේති එවං වොත්තේ දණ්ඩපානේ සක්කෝ සේසං ඕකම් තෙත්වා ජීවහං නිල්ලාලෙත්වා තිවිසාකං නලාටිකං නලාටේ වුට්ඨා පෙත්වා දණ්ඩමෝලුම්භ පක්ඛාමි අතකෝ භගවා සායන්හ සමයං පතිසල්ලානා වුට්ඨිතෝ යේන නිග්‍රෝ ධාරාමේ තේනුපසංඛමි උපසංඛමින්त्वा පඤ්ඤත්තේ ආසනේ නිසේදේ නිසජ්ජකෝ භගවා භික්ඛෝ ආමන්තේසී ඉදාහං වික්ඛවේ පුබ්බන්න සමයං නිවාසෙත්වා පත්ත චේවර මාදාය කපිලවස්සං පින්ඩාය පාවිසින් කපිලවස්සොස්මින් පින්ඩාය චරෙත්වා පච්ඡා භත්තං පින්ඩ පාත පටික්ඛන්තෝ යේන මහා වනන්තේනුපසංකමින් දිවා විහාරාය මහාවනං අජ්ජෝ ගහෙත්වා බේලු අට්ඨිකාය මූලේ දිවා විහාරම් නිසේදෙන් දණ්ඩපානේ ච කෝ බික්ඛවේ සක්කෝ ජංඝා විහාරම් අනුචංකම මානෝ අනුවිතර මානෝ යේන මහා වනන්තේනුපසංඛමේ මහාවනං අය්‍යෝ ගහෙත්වා යේන බේලු වට්ඨිකා යේනාහන්තේනුපසංඛමි උපසංඛමින්त्वा මම සන්ධින් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා දණ්ඩමෝලුම්භ ඒකමන්තං අට්ඨාසේ ඒකමන්තණ්ඨිතෝ කෝ භික්ඛවේ දණ්ඩපානේ සක්කෝ මං ඒ තදවෝච චින්වාදී සමනෝ කිමක්ඛායේති එවං වුන්තේ අහං භික්ඛවේ දණ්ඩපානින් සක්ඛං ඒ තදවෝචං යථාවාදී කෝ ආහුසෝ සදේව කේ ලෝකේ සමාරකේ සම්බ්‍රක්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය නකේන කිලෝකේ දිග්ගය්‍ය තිට්ඨති යතහාච පන කාමේහි විසංයුත්තා විහෙරන්තං සම්බ්‍රාහ්මනං අකතං කතින් චින්න කුක්කොච්ඡං භවා භවේ වේත තණ්හං සංඥානෝ නාසෙන්ති එවං වාදේ කෝ අහං ආවුසෝ ඒව මක්ඛායේති එවං වුත්තේ දෙක්ඛවේ දණ්ඩපානේ සක්කෝ සේ සංඝෝඛම් පෙත්වා ජීවහං නිල්ලාලෙත්වා තිවිසාකම් නලාටිකං නලාටේ බුද්ධා පෙත්වා දණ්ඩමෝ ලොම්භ පක්කාමි එවං වුත්තේ අඤ්ඤතරෝ භික්ඛෝ භගවන්තං ඒතදවෝච කිං වාදේ පන බන්තේ භගවා සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රහ්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය නකේනචි ලෝකේ විග්ගය්‍ය තිට්ඨති කතංච පන භන්තේ භගවන්තං කාමේහි විසංයුත්තං විහෙරන්තං තං බ්‍රාහ්මණං අකතං කතෙන් චින්න කුක්කුච්ඡම් බවා භවේ වේත තණ්හම් සංඥානානුසෙන්තේති යතෝ නිදානම් බෙක්ඛෝ පුරිසම් පపంచ සංඥා සංඛා සමුදාචරන්තේ එත්තචේ නත්තේ අභිනන්දි තම්බං අභිවදි තම්බං අජ්ජෝසේ තම්බං ඒසේවන්තෝ රාගානුසයානම් ඒසේවන්තෝ පටිඝානුසයානම් ඒසේවන්තෝ දිට්ඨානුසයානම් ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානම් ඒසේවන්තෝ මහානානුසයානම් ඒසේවන්තෝ භවරාගානුසයානම් ඒසේවන්තෝ අවිජ්ජානුසයානම් ඒසේවන්තෝ දණ්ඩදාන සත්තා දාන කලහ විග්ගහ විවාදතුවන් තුවම්පේ ශුඤ්ඤ මුසාවාදානම් එත්තේතේ පාපකා අකුසල ධම්මා අපරිශේෂා නිරුද්ධන්ති තේ ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරං පාවිසී අතකෝ තේසං බික්ඛෝනං අචිරපක්ඛන්තස්ස භගවතෝ ඒතද හෝසි ඉදං කෝනෝ ආවුසෝ භගවා සංකෙන්තේන උද්දේශං උද්දිසිත්වා විත්තාරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරම් පවිට්ඨෝ යසෝ නිදානම් දෙක්ඛෝ පුරිසම් පපඤ්ඤ සංඥා සංකා සමුදාචරන්ති එත්තකේනත්ති අබිනන්දි සම්බං අභිවදි සම්බං අජ්ජෝසේ සම්බං ඒසේවන්තෝ රාගානුසයානම් ඒසේවන්තෝ පටිඝානුසයානම් ඒසේවන්තෝ දිඨානුසයානම් ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානම් ඒසේවන්තෝ මානානුසයානම් ඒසේවන්තෝ භවරාගානුසයානම් ඒසේවන්තෝ අවිජ්ජානුසයානම් ඒසේවන්තෝ දණ්ඩ දාන සත්තා දාන කලහ විග්ඝහ විවාද තුවන්තුවම් පේසොඤ්ඤ මුසාවාදානම් එත්තේතේ පාපකා අකුසල ධම්මා පරිශේෂා නිරුද්ධන්ති තේ කෝනකෝ ඉමස්ස භගවතා සංකෙන්තේන උද්දේශස්ස උද්දිට්ඨස්ස විත්තරේන අත්ථං අවිභත්තස්ස විත්තරේන අත්තං විභජෙයාති අත කෝ තේසං බික්ඛෝ නං ඒ තද හෝසි අයං කෝ ආයස්මා මහා කච්ඡානෝ සත්තු චේව සංවන්නිතෝ සම්භාවිතෝ ච විඤ්ඤූණං සම්රක්මචාරීණං පහෝති ඡායස්මා මහා කච්චානෝ ඉමස්ස භගවතා සංකේතේන උන්දේසස්ස උන්දෙට්ටස්ස විත්තරේන අත්තං අවිභත්තස්ස විත්තරේන අත්තං විභජිතුං යන්නෝන මයං යේනායස්මා මහා කච්චානෝ තේනුපසං කමෙය්‍යාම උපසංකමෙත්වා ආයස්මන්තං මහා කච්චානම් ඒතමත්තං පටිපොච්චේයාමාති අතකෝතේ බික්ඛෝ යේනායස්මා මහා කච්චානෝ තේනුපසංකමින්සු උපසංසමිත්වා ආයස්මතා මහා කච්ඡානේන සද්ධින් සම්මෝදින්සෝ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදින්සෝ ඒකමන්තං නිසින්නා කෝතේ බික්ඛු ආයස්මන්තං මහා කච්ඡානං ඒකදවෝචුන් ඉදං කෝනෝ ආවුසෝ කච්ඡාන භගවා සංකෙන්තේන උද්දේශං උද්දිසිත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ යතෝ නිදානං බික්ඛෝ පුරිසම් පපංච සංඥා සංඛා සමුදාචරන්ති එත්තකේ නත්තේ අභිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං ඒසේවන්තෝ රාගානුසයානම් තේයාලම් එත්තේ තේ පාපකා අකුසල ධම්මා අපරිශේෂා නිරුද්ධන්ති තේ කේසන්නෝ ආවසෝ කච්ඡාන අම්හා කන් අචිරපක්ඛන් සස්ස භගවතෝ ඒ තද හෝසි ඉදං කෝ නෝ ආඋසෝ භගවා සංකෙන්තේන උද්දේශං උද්දේශිත්වා විත්තරේන අත්තං අ비භජිත්වා උට්ඨායාසනා විහාරං පවිට්ඨෝ යතෝ නිදානං බික්ඛෝ පුරිසම් පපංච සංඥා සංඛා සමුදාය චරන්ති පේයාලම් එත්තේතේ පාපකා අකුසලා ධම්මා අපරිශේෂා නිරුද්ධන්ති තේ කෝනකෝ ඉමස්ස භගවතා සංකිට්ඨේන උද්දේශස්ස උද්දිඨස්ස විත්තරේන අත්තං විභජෙය්‍යාති තේසන්නෝ ආවුසෝ කච්ඡාන අම්හා කන්නේ තද හෝසී අයං කෝ ආයස්මා මහා කච්ඡානෝ සත්තු චේව සම්වන්නිතෝ සම්භාවිතෝ ච විඤ්ඤෝණං සම්රක්මචාරේණං පහෝති ඡායස්මා මහා කච්චානෝ ඉමස්ස භගවතා සංකෙන්තේන උද්දේශස්ස උද්දිඨස්ස විත්තරේන අත්තං අවිභත්තස්ස විත්තරේන අත්තං විභජිතොම් යන්නෝන මයං යේනා යස්මා මහා කච්ඡානෝ තේනුපසංඛමෙය්‍යාම උපසංඛමෙන්त्वा ආයස්මන්තං මහා කච්ඡානං ඒතමත්තං පටිපොච්චෙය්‍යාමාති විභජතායායස්මා මහා කච්ඡායනෝති සේයතාපියාවුසෝ පුරිසෝ සාරත්තිකෝ සාරගවේසී සාර පරියේසනං කරමානෝ මහතා රොක්කස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්කම්මේව මූලං අතික්කම්ම කණ්ඩං ශාඛා පලයේසේ සාරං පරියේසි තම්බං මඤ්ඤේය එවං සම්පදමිදං ආයස්මන්තානං සත්තරි සම්මුඛේ බෝතේ තං භගවන්තං අතිසෙත්වා අම්හේ ඒතමත්තං පටිපොච්චේ තම්බං මඤ්ඤත සෝහාවුසෝ භගවා ඥානං ඥානාති පස්සං පස්සති චක්ඛු භූතෝ ඥාන භූතෝ ධම්ම භූතෝ බ්‍රහ්ම භූතෝ වත්තා පවත්තා අත්තස්ස නින්නේතා අමතස්ස දාතා ධම්මස්සාමේ තථාගතෝ සෝචේව පනේතස්ස කාලෝ අහෝසි යං භගවන්තං යේව ඒතමත්තං පටිපුච්චේයාත යතානෝ භගවා ව්‍යාකරෙය්‍ය තථානං ධාරෙය්‍යාසාති අන්ධාවසෝ කච්ඡාන භගවා ඥානං ජානාති පස්සං පස්සති චක්කු භූතෝ ඥාන භූතෝ ධම්ම භූතෝ බ්‍රහ්ම භූතෝ වත්තා පවත්තා අත්තස්ස නින්නේතා අමතස්ස දාතා ධම්මස්සාමි තතහාගතෝ සෝචේව පනේතස්ස කාලෝ අහෝසි යම් භගවන්තං යේව ඒතමත්තං පටිපුච්චේයාම යතානෝ භගවා ව්‍යාසරේය තතහානම් ධාරේයාම අපිචායස්මා මහා කච්චානෝ සත්තු චේව සංවන්නිතෝ සම්භාවිතෝ ච විඤ්ඤෝනම් සම්රක්මචාරේනම් හෝති ඡායස්මා මහා කච්චානෝ ඉමස්ස භගවතා සංකිට්ඨේන උද්දේශස්ස උද්දිඨස්ස විත්තරේන අත්තං අවිභත්තස්ස විත්තරේන අත්තං විභජිතුම් විභජතායස්මා මහා කච්ඡානෝ අගරුකත්වාති තේනා උසෝ සුනාත සාදුකං මනසි කරෝත භාසිස්සාමි තේ ඒවමාහුසෝති කොහොතේ බික්ඛෝ ආයස්මතෝ මහා කච්චානස්ස පච්චස්සෝසුම් ආයස්මා මහා කච්චානෝ ඒතදවෝච යං කෝනෝ ආවුසෝ භගවා සංකිට්ඨේන උද්දේශං උද්දිසිත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උට්ඨායාසනං විහාරං පවිට්ඨෝ යතෝ නිදානං බෙක්ඛෝ පොරිසං පපංච සංඥා සංඛා සමුදාචරන්තේ පේයාලම් එත්තේතේ පාපකා අකුසල ධම්මා අපරිශේෂා නිරුද්ධන්ති තේ ඉමස්සකෝ අහං ආවුසෝ භගවතා සංකෙත්තේන උද්දේශස්ස උද්දිඨස්ස විත්තරේන අත්තං අවිභක්තස්ස එවං විත්තරේන අත්තං ආජානාමි චක්ඛුංසාවසෝ පටිච්ච රූපේච uppajjate චක්ඛු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්ඛේති යං විතක්ඛේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසං පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතේතානාගත පච්චුප්පන්නේසු චක්ඛු විඤ්ඤේයේසු රූපේසු සෝතං චෞසෝ පටිච්ච සද්දේච උප්පඤ්ඤති සෝත විඥානං තෙය්‍යාලම් ගානං චෞසෝ පටිච්ච ගන්ධේච uppajjati ගාන විඥානම් තෙය්‍යාලම් ජීවහං චෞසෝ පටිච්ච රසේච uppajjati ජීවහා විඥානම් තෙය්‍යාලම් කායං චෞසෝ පටිච්ච පොට්ටම්බේච uppajjati කාය විඥානම් තෙය්‍යාලම් මනංචාවුසෝ පටිච්ච ධම්මේච uppajjati මනෝ විඥානං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්ඛේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානම් පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ අතේතානාගත පච්චුප්පන්නේසු මනෝ විඤ්ඤේයේසු ධම්මේසු සෝවතාඋසෝ චක්කුස්මින් සති රූපේ සති චක්කු විඤ්ඤානේ සති පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තිඨානමේ සංවිජ්ජති පස්ස පඤ්ඤත්තියා සති වේදනා පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සති තිඨානමේ සංවිජ්ජති වේදනා පඤ්ඤත්තියා සති සංඥා පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සති තිඨානමේ සංවිජ්ජති සංඥා පඤ්ඤත්තේ ආසති විතක්ක පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සතේ තිඨානමේ සංවිජ්ජති විතක්ක පඤ්ඤත්තේ ආසති පపంచ සංඥා සංකා සමුදාය චරණ පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සතේ තිඨානමේ තම් විජ්ජති සෝවතාවසෝ සෝතස්මින් සති සද්දේ සති සෝත විඥානේ සති පෙය්‍යාලම් ගානස්මින් සති ගන්ධේ සති ගාන විඥානේ සති පෙය්‍යාලම් ජීවහාය සති රසේ සති ජීවහා විඥානේ සති පෙය්‍යාලම් කායස්මින් සති පොට්ටබ්බේ සති කාය විඥානේ සති පේයාලම් මනස්මින් සති ධම්මේ සති මනෝ විඥානේ සති පස්ස පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සති තිඨානමේ සංවිජ්ජති පස්ස පඤ්ඤත්තියා සති වේදනා පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සති තිඨානමේ සංවිජ්ජති වේදනා පඤ්ඤත්තියා සති සංඥා පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සති තිඨානමේ සංවිජ්ජති සංඥා පඤ්ඤත්තියා සති විතක්ක පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තිඨානමේ සං විජ්ජති විතක්ක පඤ්ඤත්තියා සති පపంచ සංඥා සංඛා සමුදාචරණ පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තිඨානමේ සං විජ්ජති සෝවත්තාවසෝ චක්කුස්මින් අසති රූපේ අසති චක්කෝ විඥානේ අසතේ පස්ස පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සතේති නේ සංඛානං විජ්ජති පස්ස පඤ්ඤත්තියා අසති වේදනා පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සතේති නේ සංඛානං විජ්ජති වේදනා පඤ්ඤත්තියා අසති සංඥා පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සතේති නේ සංඛානං විජ්ජති සංඥා පඤ්ඤත්තේ ආසතේ විතක්ක පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සතේති නේතං තානං විජ්ජති විතක්ක පඤ්ඤත්තේ ආසතිප්පංච සංඥා සංඛා සමුදාය කරණ පඤ්ඤත්තෙන් පඤ්ඤා පෙස්සතේති නේතං තානං විජ්ජති සෝවතාවසෝ සෝතස්මින් අසති සද්දේ අසති සෝත විඥානේ අසතේ පේයාලම් ගානස්මින් අසති ගන්ධේ අසති ගාන විඥානේ අසති පේයාලම් ජීවහාය අසති රසේ අසති ජීවහා විඥානේ අසති පේයාලම් කායස්මින් අසති පොට්ටම්බේ අසති කාය විඥානේ අසති පේයාලම් මනස්මින් අසති ධම්මේ අසති මනෝ විඥානේ අසති පස්ස පඤ්ඤත්යෙන් පඤ්ඤා පෙස්සති තී නේසං ථානං විඤ්ජති පස්ස පඤ්ඤත්තියා අසති වේදනා පඤ්ඤත්තිම් පඤ්ඤා පෙස්සති තිනේ සංඨානං විජ්ජති වේදනා පඤ්ඤත්තියා අසති සංඥා පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තිනේ සංඨානං විජ්ජති සංඥා පඤ්ඤත්තියා අසති විතක්ක පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තිනේ සංඨානං විජ්ජති විතක්ක පඤ්ඤත්තියා අසති පපංච සංඥා සංඛා සමුදාචරණ පඤ්ඤත්තිම් පඤ්ඤා පෙස්සති තිනේ සංඨානං විඤ්ජති යං කෝනෝ ආවුසෝ භගවා සංකිට්ඨේන උද්දේශං උද්දේශෙත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උත්ථායාසනා විහාරං පවිට්ඨෝන් යතෝ නිදානං බික්ඛෝ පුරිසං පపంච සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තචේ නත්ති අභිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ සම්බං තේසේවන්තෝ රාගානුසයානම් පේයාලම් එත්තේතේ පාපකා අකුසල ධම්මා පරිශේෂා නිරුද්ධන්ති තේ ඉමස්සකෝ අහං ආවුසෝ භගවතා සංකෙන්තේන උද්දේශස්ස උද්දික්ඛස්ස විත්තාරේන අත්තං අවිබත්තස්ස එවං විත්තාරේන අත්තං ආජානාමි ආකංකමානාච පනතුම් හේ ආයස්මන්තෝ භගවන්සං යේව උපසංකමිත්වා ඒතමත්ථං පටිපොච්චේයාත යතහානෝ භගවා ව්‍යාකරෝති තතහානම් ධාරෙය්‍යාථාති අතකෝ තේ බික්ඛෝ ආයස්මතෝ මහා කච්චානස්ස භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනායේන භගවා තේනුපසංඛමින්සු උපසංඛමෙන්त्वा භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු ඒකමන්තං නිසින්නා කෝතේ බික්ඛෝ භගවන්තං ඒ තදවෝචුන් යං කෝනෝ බන්තේ භගවා සංකෙත්තේන උද්දේශං උද්දේශිත්වා විත්තරේන අත්තං අවිභජිත්වා උත්ථායාසනා විහාරං පවිට්ඨෝ යතෝ නිදානං බික්ඛෝ කොරිසං පපංච සංඥා සංඛා සමුදාචරන්ති එත්තචේනත්ති අභිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං ඒසේවන්තෝ රාගානුසයානම් පෙය්‍යාලම් එත්තේ තේ පාපකා අකුසලා ධම්මා පරිශේෂා නිරොජ්ජන්තේ තේ තේ සන්නෝ බන්තේ අම්මා කන්නචිර පක්ඛන්තස්ස භගවතෝ ඒතද හෝසී ඉදං කෝනෝ ආවුසෝ භගවා සංකෙත්තේන උද්දේශං උද්දේශෙත්වා විත්තාරේන අත්තං අවිභජිත්වා උත්ථායාසනා විහාරං පවෙට්ඨෝ යතෝ නිදානං වික්ඛෝ පුරිසම් පపంచ සංඥා සංඛා සමුදාචරන්තේ එත්තචේ නත්තේ අබිනන්දි තබ්බං අභිවදි තබ්බං අජ්ජෝසේ තබ්බං ඒසේවන්තෝ රාගානුසයානම් ඒසේවන්තෝ පටිඝානුසයානම් ඒසේවන්තෝ දිඨානුසයානම් ඒසේවන්තෝ විචිකිච්ඡානුසයානම් ඒසේවන්තෝ මානානුසයානම් ඒසේවන්තෝ භවරාගානුසයානම් ඒසේවන්තෝ අවිජ්ජානුසයානම් ඒසේවන්තෝ දණ්ඩාදාන සත්තාදාන කලහ විග්ඝහ විවාද තුවන් තුවම් පේසුඤ්ඤ මුසාවාදානම් එත්තේතේ පාපකා අකුසලා ධම්මා පරිශේෂා නිරොජ්ජන්ති තේ කෝනකෝ ඉමස්ස භගවතා සංකෙත්තේන උද්දේශස්ස උද්දෙට්ඨස්ස විත්තරේන අත්තං අවිභත්තස්ස විත්තරේන අත්තං විභජේයාති තේසන්නෝ භන්තේ අම්මාකන් ඒතද හෝසී අයංකෝ ආයස්මා මහා කච්ඡානෝ සත්තු දේව සංවන්නිතෝ සම්භාවිතෝ ච විඤ්ඤෝණං සම්බ්‍රහ්මචාරේණං පහෝති ඡායස්මා මහා කච්ඡානෝ ඉමස්ස භගවතා සංකේතේන උද්දේශස්ස උද්දේශස්ස විත්තරේන අත්ථං අවිබත්තස්ස විත්තරේන අත්ථං විභජිතුම් යන්නෝන මයං යේනා යස්මා මහා කච්ඡානෝ තේනුපසංකමෙය්‍යාම උපසංකමෙත්වා ආයස්මන්තං මහා කච්ඡානං ඒසමත්තං පටිකොච්චෙය්‍යාමාති අතකෝ මයං බන්තේ යේනා යස්මා මහාකච්ඡානෝ තේනුපසංකමින්හ උපසංකමිත්වා ආයස්මන්තං මහාකච්ඡානම් ඒතමත්තං පටිකොච්චිම්හ තේසන්නෝ බන්තේ ආයස්මතා මහාකච්ඡානේන ඉමේහි ආකාරේහි ඉමේහි පදේහි ව්‍යංජනේහි යස්සෝ විභස්සෝති පණ්ඩිතෝ භික්ෂවේ මහා කච්ඡානෝ මහා පඤ්ඤෝ භික්ෂවේ මහා කච්ඡානෝ මංචේපි තොන්නේ භික්ෂවේ ඒතමත්තං පටිපොච්චේයාත අහම් පිනං ඒව මේ වං ව්‍යාකරෙය්‍යං යතාසං මහා කච්ඡානේන ව්‍යාකතං ඒසෝ චේවේ තස්ස අත්තෝ එවං චනන්ධාරේතාති එවං වුත්තේ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච සේයතාපි බන්තේ පුරිසෝ jigacchā දුබ්බල්ය පරේතෝ මදුපිණ්ඩිකං අධිගච්ඡේය සෝ යතෝ යතෝ යාසාසෙය්‍ය ලබේතේත සාදුං රසං අසේචනකම් ඒවමේව කෝ බන්තේ චේතසෝ භික්ඛෝ ධම්මජාතිකෝ යතෝ යතෝ ඉමස්ස ධම්මපරියායස්ස පඤ්ඤාය අත්තං උපපරික්ඛේය ලබේතේත අත්තමනසං ලබේත චේතසෝ පසාදම් කෝ නාමෝ අයං බන්තේ ධම්ම පරියායෝති තස්මාතිහ සං ආනන්ද ඉමන් ධම්ම පරියායන් මධුපින්දික පරියායෝ වේවත්නං ධාරේති ඉදම වෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අබිනන්දේති මඩෝ පින්ඩික සුත්තං අට්ඨමං